ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ඈණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 185 වෙනි නිවාසික භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලූම දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පවත්වමු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 නව සත්තාවාසාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට හම්බෙලා තියෙන මේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන්නයි ඉතින් ඒක මේ විදිහට ලැබෙන එක කාගේ ජීවිත පැත්තෙන් බැලුවත් තාමත්ම වටින අවස්ථාවක් ඉතින් අපි හැම කෙනෙක් මේක සඳහා අප කැප කරලා තියෙන්නේ පොඩි අප කැප කිරීම නෙවෙයි. ලොකු කැප කිරීම කරලායි අපි මේ අවස්ථාව ලැබලා තියෙන්නේ. ඉතින් අපි සමස්තයක් වශයෙන් බැලුවත් පින් කරලා තියෙනවා. එක එක්කෙනෙක් බැලුවත් අඩු ගානේ කුසලතාවයක් තියෙනවා අපේ මේ තෝරාගෙන අපි ඒක වහලයක් අට මේ විදිහට ගත කරන්න. ඒටි ඒ මෙතෙක් මෙතෙන්ට එනකන් උපයාසපයා ගන්නද කුසලතාවය සාප කැප කිරීම පමණක්ම අපේ දියුණුවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එකයි අපි මේ ඉගෙන ගන්න හදාගන්නේ. අපි මෙතෙන්ට එන්න යම් යම් අප කැප කිරීම කුසලතා ලබා ගත්ත ඒ නිසා අපිට එක වහලයක් කර කර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ඉන්න ගත කරන වැඩමුළුවේ සාර්ථකත්වය ඒ කුසලතාවයෙන් පමණක් ලබන්න බෑ. අපි මෙතෙන් ආවට පස්සේ අපි අලුතෙන් හැඩ ගැහෙන්න ඕනේ. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා භාවනාවට. ඒ සඳහා අපි මේ මෙතෙන් දෙනකන් තියාගෙන හිටපු ඒ පරමාර්ථය ළඟා කර ගැනීම සඳහා අපේ එහෙම නැත්නම් මේ මෙතෙන්ට එනකන් ආධුනිකයෙක් ගත්තොත් එයාගේ දැනුම ශේෂ්ත්‍රයේ මේ නේවාසික භාවනා වැඩමුළුවට ගියාම කලියොත් මොකද්ද කියන එක කොහොමඩක්වත් ඇත්තේ නැහැ. එක සැරයක් දෙසරක් ගිය කෙනෙකුට නම් ඕකේ ටිකක් විස්තර තියෙනවා. ඒ මොකද අපේ ජීවිතේ නැත්තම් ගත වෙන්නෙම කාම ලෝකේ ගිහි ගෙවල් වල. ඉතින් අතහැරියට පස්සේ අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. අන්නේ අබිනිෂ්ක්‍මණය කරාට පස්සේ ජීවිතය හරි නවමුයි හරි අලුත්. ඉතින් ඒකට අපි අබිනිෂ්ක්‍රම කරපු කෙනෙක්ගේ වග විභාගය අහගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අබිනිෂ්ක්‍රමණය කරලා සාර්ථක වෙච්ච කෙනෙක්ගේ අපි ඒ තොරතුරු ලබා ගන්න ඕනේ. ඒ මොකද අපේ මූලික මනස සකස් වෙලා තියෙන්නෙම කාමෙට. ඊට පස්සේ ඒක අභිනිෂ්ක්‍මණය කිරීමම අර කාමයට සකස් වෙච්ච හිතට අපි දෙන බරපතල අභියෝගයක් අපි පළවෙනි අභියෝගෙ දෙන්නලා තියෙනවා. ඒකට අපි කියනවා ගීගේ හැර යාම කියලා. ඉතින් ඒක කහ සිවුර දකින්නකොට ඒක සංකේතවත් වෙනවා. නමුත් මේ සුදු ඇඳගත් ඇත්තොත් ඇවිල්ලා මේ පූර්ණ කාලින භාවනාවක් ගත කරනකොට සූත්‍ර පිටකේ කියන විදිහට ගිහිගේ අතහැරපු කට්ටිය. එහාට යන අබිනිෂ්ක්‍මණය කරපු ඇත්තන්ගේ භව විභාගය අහන්න තමයි බුදු කියලා දෙන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා මෙතෙන් ඇවිල්ලා නවකේක වාගේ ආදි කම්මිකෙක්සේ ඒ ටික ඉගෙන ගන්නවා. ඒ ටික ඉගෙන ගන්නේ මොකටද? අපේ ගිහිගේ අතහැරීමෙන් බලාපොරොත්තු වෙච්ච දේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඒක සරුවචනාංශයේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පංචහි භික්කවේ අංගෙහි අනුග්‍රහිත සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්ති සමාපත්‍යාච. පඤ්ඤාපල විමුක්ත්‍යාච පඤ්ඤාපල සමාපත්තීච හෝති. මේ අපි බලාපොරොත්තු වෙන මේ දෘෂ්ටි ඍජු කර ගැනීමේ නැත්නම් සීල ශික්ෂාවෙන් එහාට ගිය සමාධි ශික්ෂාවෙන් බලාපොරොත්තු වෙන බුදුහාමුදුරෝ දක්වන මේ කාරණාව අංග සම්පූර්ණ වෙන්න අපි අංග පහකින් මේක අනුග්‍රහ කරන්න ඕනේ. සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. ආසන්න කරුණු සලසලා දෙන්න ඕනේ. ඉතින් අපි මේ ඔක්කොම එකතු වෙලා ඒ වගට වග බලා ගන්න අපි තනි තනිවත් ඒකට වග බලා ගන්න ඕනේ. වග බලා ගත්තේ නැත්නම් අපි මේ ගීගේ අතහැරලා ආපු එකෙන් වග පරප්පරොජිනක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අනුග්‍රහිත පහක් වශයෙන් ਸਰවචනංශ අපට දෙන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ාංශගේ බෝසිසත්ත්ව මහා බෝධිසත්ත්ව පාරමිතා පුරණ කාලේ ලැබිච්ච අත්දැකීම් ටික පිටු කරලා අපිට දෙන්න බලාපොරොත්තු වෙනවා මම මේ මේ දුෂ්කරතා විඳලා තියෙනවා මේ මේ තැන් වලින් ගොඩ ඇවිල්ලා තියෙනවා කියන එක එහෙම පහකට අඩු කරන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් සර්වඥතා ඥාණයෙන් අපි වගේ කෙනෙකුට කරුණු පහකට අඩු කරලා අනුග්‍රහිත පහක් වශයෙන් පෙන්නනවා. ඉතින් අපි වැඩමුළුවේ මුලදීම අපි හැම කෙනාම බැඳෙනවා මේ පහට අපි අනුග්‍රහ කරමු. අනුන්ගේ වැඩපිළිවෙලෙදිත් අනුන්ටත් අනුග්‍රහ වෙනවට කටයුතු කරමු. එතකොට අපි එකම දිශාවකට හැරිච්ච එකම එල්ලයක් ඇති පිරිසක් වෙනවා. අන්න ඒ මූලික දර්ශනය ඇතුළු අනුගාිත සූත්‍රයට අපි අහුම්කන් දුන්නා සර්වඥා සඳහන් කරන්නේ මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා අනුග්‍රහ කරන්නකු විසින් දතයිසු කර්ම පහෙන් පළවෙනිම එක තමයි සීල අනුගාිත. ඒ කියන්නේ අපි මෙතෙන්ට එනකොටම ඇවිල්ලා ගත කරන කාලය පුරාවටම අපි යම් සීලමේ වගකීමක් සදාචාරාත්මක වගවීමක් එහෙම නැත්නම් ශිල්පද සමාදන් වීමක් කරන්න ඕනේ. ඉතින් ඒක අපි පදනම සකස් කරලා දෙනවා. ශීලේ පතිඨාය කියලා තමයි ඒක සාමාන්‍යයෙන් පාලියෙන් සඳහන් කරන පිහිටන්න ඕනේ සීලෙක. ඒ සීලෙක පිහිටවීම දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්නේ ඇත්තටම සීලෙන් හිත හදන්නේ සීලෙන් හදන්නේ කය වචන දෙක. නමුත් හිත අලුත් කරගන්න හේතුවක් වෙනවා. මම මෙතෙක්කල් පන්සිල් රකිමින් හිටියේ. මම අද ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා තියෙනවා. ඒ නිසා මම සුදු අඳිනවා. මම බාපණයක් දානවා. මම බිම ඉඳ ගන්න. මම අවසර වරඳන්නේ මම මුදල් පරිහරණය කරන්නේ. ආදි වශයෙන් අපි මේ අටසිල් වණන් එකේ ඉන්නේ. ඒ වගේ දේවල් වගේකට අපි හැර ගැහෙනකොට අපිට නිතරම පේනවා මම අර ගත කරන කාමභෝගී ජීවිතේ නෙවෙයි ගත කරන්නේ. මම ඉන්නේ මොකකටද උරදීලා ඇදී කටයුතු කරන්නේ. ඒක නිතර පේන්න තියෙන්න ඕන. ගම් වෙලාවක අපේ ඒ සීල අනුග්‍රහිතේ නැත්තම් සදාචාරාත්මක වගවීම එහෙම නැත්නම් මේ ආචාර ධර්ම ටික පෙළ ගැහුන් නැත්නම් ඉදිරියේ වැඩ සාර්ථකත්වයක් ලබන්න බෑ. ඒක හරියට මේ යල් කන්නේ කුඹුරක් මැද එළවලු කොටුවක් හදන මිනිසෙක් වගේ හොඳට දඬුවට ගහගත්තේ නැත්නම් නැත්නම් හේනක් කොටලා නවදලි හේනක පැල හිටවන කෙනෙක් වගේ දඬුවට ගහගත්තේ නැත්නම් පලිබෝධ හරියට. ඔය හැම සතෙක්ම ඇවිල්ලා අර ලපටික් පැහැටි ටික ඔක්කොම කාලා යනවා. ඉතින් ඉස්සෙල්ලා ගොවියා කරන්නේ හොඳට වට බැම්ම ගහනවා. දඬුවට ගහනවා. ඒ මොකද අනික් හරිය කොච්චර සාරු වුණත් වැඩක් නැහැ. පලිබෝධකයන්ගෙන් වන සත්තුන්ගේ හානි වෙන. ඒ වගේ තමයි අපි ඉස්සරහට කරන හදන සියුම් කටයුතු අරසව වෙන්න කය වචන දෙක හික්මලා තියෙනවා. හික්මන කරන්නේ 100 100ක් නෙවෙයි. ඉතින් මේක තමහරු මේක 100ට 100ක්ම කය වචන හික්මලා නැති නිසා භාවනා කරන්න බෑ කියලා පශ්චාත්තාප තව සමහරක් හිතනවා නෑ නෑ සීලිය අවශ්‍ය නෑ භාවනාවට හොඳ ගුරුවරයෙක් හම්බෙලා හොඳ යා කන්ඩිෂන් කාමරයක් හම්බෙලා භාවනා කරොත් මට පුළුවන් සමාධිය ගන්න. ඕකට සීලිය අවශ්‍ය නැහැ. අපිට ඒක ප්‍රඥාවෙම කරගන්න පුළුවන් කියලා මේකේ අන්ත දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක අතහැරලා තමන් කරන වැඩේට අවශ්‍ය කරන අදාළ සීලය අපි සීල කුසල සීලය කියලා හඳුන්වනවා. එම් පිටගිය සීලයට සීලබ්බත පරාමාස කියලා කියනවා. ඒ නිසා අපි මේ කරන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා වහුණන් රකින්න ලද වෘතයක් සමාදන් වෙලා නිකන් රවට්ට ගන්න හදනවද ලෝකේ රවට්ටනවද? එහෙම නැත්නම් මේ සමාදන්ව රකින්න සීලය අපිට සමාධියට උරදීලායිදී කටයුතු කරනවා. අපේ දෘෂ්ටිය ඍජු කරනවද කියන එක කාගෙන්වත් අහන්න යන්න එපා. ඇත්තටම සීල පිළිබඳ අහන්න පුළුවන් කෙනෙක්. මොකද ඒක ආචාර ධර්මයක් නිසා. නමුත් අපි මෙතන කරන්න හදන්නේ අපි යම් ආචාර ධර්ම පද්ධතියකට එනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය අපි ඉදිරියට බලාපොරොත්තු වෙන හිත කීකරු කරගැනීමේ වැඩපිළිවෙලට <clears throat> සම්මා දිට්ඨියට හේතු වෙනවාද කියලා. ඉතින් බුදුජානනාංශය සඳහන් කරන්නේ අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. මහණෙනි මේ කුසල සීලේ නැත්නම් දක්ෂව සීල් ලකිනකොට හිතේ විපිලිසරකම නැති වෙනවා. අර මං කලින් කියපු අන්ත දෙකට ගියොත් සීලේ නිසා විපිලිසර වැඩි වෙනවා. තමාරු හිතන නෑ සීලයක් අවශ්‍ය නෑ භාවනා කරන්න අපිට හොඳ ගුරුවරයෙක් අරගෙන පහසුකම් ටික දුන්නොත් භාවනා කරන්න පුළුවන්. අද ඇමරිකාවේ බුද්ධහම කියන්නේ අන්න ඒකට. ඒගොල්ල කරන්න හදන හොඳ දක්ෂයෙක් ගෙනල්ලා පරිසර කර්ම ඔක්කොම හදාගෙන විපස්සනාට බහැලා බලාපොරොත්තු වෙනවා. නමුත් අර පල්ල නැති මල්ලකට බඩු දාන්න වගේ එහෙනම් හේනක වැට ගහන්න නැතුව එළුළුවවන්න හදනවා වගේ නාස්ති වෙනවා. එතනින් ගියාම ලංකාවේ වැඩි පිරිසක් සර්වචනංශයේගේ පළවෙනි දුෂ්කර ක්‍රියා අවුරුදු 6ෙම කෙරුවේ දැඩි වෘත රකිමින් කයට වද දෙමින් පංච තප ආදී ධර්ම කරමින් ආ දැන් මේක කෙරුවොත් නිවන් දකින්න පුළුවන් දෘෂ්ටි ඍජු කර ගන්න පුළුවන් කියලා තමයි කයට වද දෙන්න ගන්න. ඉතින් ওই දෙකේ තමයි අපි ගත කරන්නේ. මොකද මේ භාවනාව හරියන්නේ දෙක නැතුව සීලබ්බත පරාමාස නැතුව මේ කුසල සීලයේ සමාදන් වෙන්නේ. ඒ නිසා කුසල සීලයේ සමාදන් වෙන්න නම් විපිලිසරකම අඩු වෙනවා. විපිලිසරකම කියලා කියන්නේ හිත අන්‍ය විහිිත වෙනවා, එහෙ දුවනවා, මෙහෙ දුවනවා කිසිම චාරයක් නැහැ. ඒක හරියට පිස්සු හැදිච්ච වඳුරෙක් කැලේකට දැම්මා වගේ දඟලන හිතර කියන විපිලිසර වෙනවායි කිය. අන්‍ය විහිිත වෙනවායි කිය. විපිලිසරකම අඩු වෙනවා නම් අනේ මට අනික ඔක්කොම ශිල්පද කඩාගෙන සතුම් මරමින් හොරකම් කරමින් කාලය ගත කරනවා මම නෑ. මම ශ්‍රද්ධාවෙන් නොකර නිකන් ඉන්නවා. ඒ නිසා මට මං ගැන ශිෂ්ට ගතියක්, සීලාචාර ගතියක්, සංස්කෘතියක් හැදියාවක් තියෙනවා කියලා සීලේම තියෙනවා ඒ අවිපටිසාරත්වය. නන්නත්තර වෙන්නේ නැහැ කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. හිත නන්නත්තර නැහැ. අනික කට්ටිය කොච්චර જાති කරත් මම මේ පාරේ යනවා. ඊට පස්සේ සීලය පිළිබඳව මේ දන්න ආචාර ධර්ම පද්ධතිය අපි සකස් කරගත්තට පස්සේ ඒක ඊට වැඩිය හොඳ එකක් මිස 100%ක් අංග සම්පූර්ණ සීලයක් හෝ සීලේ නැතුව මේ කරන්න පුළුවන් කියන අන්ත දෙකට යන්න එපා. ඒ වගේම තව කෙනෙක් එක්ක අපිට සම්පද සංසන්දනය කරන්නත් බෑ. මම ඊයේ හිටපු තරම් ඒ වැඩි ගති, බ්ලේච්ච ගති, සංස්කෘතියට අදාළ නැති ගති අයින් කරලා යම් විදියකට හික්මීමක්, යම් විදියක සීතල ගතියක්, යම් විදියක සදාචාර ගතියක් වෙනවා නම් ඒක අපි භාවනාවට අනුයාතව අනුග්‍රහ කාරණාවක් විදිහට සලකනවා. දෙක තමයි සුතානුග්‍රහිතේ. දැන් මේන අපේ සංඝයා වහන්සේලා විශේෂයෙන් ගත්තොත් පැහැදිලිව මට වැඩි දන්නවා. මම මේ කියන කාරණා ඔක්කොමලා දන්නවා. නමුත් ඒ නැවත බනහනවා. ඒ මොකද මේ යන ගමනට අදාළ කරුණු ටික විතරක් අපි එකතු කරගත්තොත් ඒ ටික අලුතෙන් අහන්න වගේ. හරියටම සරුවච්චන් වහන්සේත් නිවන් දකින්න නෙවෙයි ඒත් කොටි කන්න සෝනහමඳුර ළඟට ආවට පස්සේ කියනවා සෝන බණ ටිකක් කියන්නේ කියලා. සරුවචන්සේ බණ අහනවා. ඒ මොකද සරුවචන්නාංශිකත් ගුරුනාංශේ ධර්මයේ. එනිසා අපි ධර්මයට මෙතෙන්දී අපේ දැනුම පැත්තක තියලා මේ වැඩමුළුවට අදාළ උපදේශ ටික මේ වැඩමුළුවට අදාළ කමඨහන මේ වැඩමුළුවට අදාළ කමඨහන් සුද්ධ කිරීම මේ වැඩමුළුවට අදාළ උපදේශ අහනවා. ඉතින් යනවා බැලුවොත් ඔය සුදු වෙනගෙන ඉන්න කට්ටියගේ මේ සිංහල ඉතිහාසයේ සිංහලයාගේ කවදාකවත් නැත්තරම් අද බුද්ධ ධර්ම පිළිබඳ දැනුමක් තියෙනවා. බණක් කියලා ලේසියෙන් පරිමාන්න බෑ. ඒක නිසා ගිහියෝ බණ අහන්නේ හාමුදුරන්ට වරදින තැන් බලන්න. ඉගෙන ගන්න නෙමෙයි. ඒක මම හොඳටම දන්නවා. ඒ වුණාට මම හිතුවේ ඔය කියන මොනවද? ඒ මොකද මේ වැඩේට මම දන්නවා යොමු කරගන්න මේ බණ අහන්න ඕනේ. ඒ නිසාම කියනවා ඒ ගල්දුවේ පණ්ඩිස්වාංශෙත් කියනවා, බුරුමේ පණ්ඩිස්වාංශෙත් කියනවා, අපේ ලොකු සංශෙත් කියනවා. තිබුණට බණ ඇහුවොත් නොමග යනවා. අද විතර බණ දින යුගයක් ඇත්තේ නෑ. නමුත් මේ අහන්න අහන්න නොමග යනවා. හැබැයි මේ ගොනුවකට එල් එකට කමටහනකට එල් බණ දුන්නොත් ඉදිරියක් තියෙනවා. ෂා ඒකෙත් තියෙනවා සීලබ්බත පරමාර්ථ වගේ පටලවාගෙන ඉන්න. ඒකෙත් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඉතින් ඒ නිසා ගියන්ගේ තියෙන දැනුම අචාරු දැනුමක් තියෙනවා. අරකයි මේක ගලපන්න දන්නේ කෑලි කෑලි කෑලි එකතු කරගෙන ඉනවා. ඉතින් ඒක ගොනුවක් වෙනවද නැද්ද? ඒක ඇත්තටම Tamande වාසියට අනුයාත වෙනවද නැද්ද කියලා තේරෙන්නේ මේක බන නිසා සුතමේ ඥාන නිසා ඉත එකලස් වෙනවනේ. එයි මේ දුවන අංශු සහිත යකඩ කෑල්ලක් වෙනුවට යකඩ කෑල්ලක කාන්දම කතා පිරිමදින්න පිරිමදින්න කාන්ද මේ යකඩ කෑල්ල අංශු දිශාගත වෙලා නොබෝ කලකින් කාන්දමක් බාටපත් වෙන්න වගේ අපි එක කමට අහනකට අනෝ බණ අහගෙන යනකොට අපේ දිශාගත වීමක් වෙනවා. ඒක සදාචාරේ පෞරුෂත්වේ රුචර්චකම් වල පෙළ ගැස්මක් එනවා. ඉතින් ඒ බණ ඇහෙන්න ඕන. අනික් බණ නැහෙන්න ඕන. ඉතින් ඒක තෝරන එක දේශකයා තියෙන මේ තියෙන්නේ. ඒක තියෙන්නේ ශ්‍රාවකයාතේ. තියෙන ගොඩාක් අද දේවල් තියෙනවා. අන්නේ දේෙන් තමන්ට අනුයාත වෙන දේ තෝරා ගැනීමේ අනුග්‍රහය දේවල තියෙන ප්‍රමාණය මත නෙවෙයි තියෙන රඳා පවතිලා තියෙන්නේ ගුණාත්මේ තියෙනවා. ඒ නිසා අපි මේකෙදී හැමදාම දන්න අයටයි නැති අයටයි පැයක් අරගෙන බණ ටිකක් කියනවා. ඒ මොකටද? සුත්තමේ අනුග්‍රහිත පිණිස නැත්තම් පොතේ දැනුම පිණිස බෞසුත භාව පිණිස මූල ධර්ම දැනුම පිණිස. ඒක හැබැයි යොමු වෙලා තියෙන්නේ එක දෙයකට. අපි මේ වඩන කර්මස්ථානෙ දිනු කරන්න මිස මේ රස ආස්වාදයේ පිනිස භාතා රසයේ පිනිස වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා හැමදාම ධර්ම දේශනාවක් අපි කියනවා සුතානුග්‍රහිතයක් කරනවා. තුන්වෙනියට සාකච්ඡානුග්‍රහිතේ. අපි ඒක එකේ සිට දෙක දක්වා කාලේ කෙරුවා. සාකච්ඡා කරනවා අපි භාවනා කරපු කරුණු ඉදිරිපත් කරලා ඒකේ හරි වැරදි ගුණාගුණ බලනවා. ඒක හරියට බෙහෙත් පන්තිය බීලාවිලා පහුවෙන්දා වෙදාට ගුණාගුණ කියනවා වගේ. ඉතින් ඒක අර ශීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ වල ඉතාමත්ම තීක්ෂණයි. එහෙම නැත්නම් තීර්ණාත්මකයි. Taman භාවනා කරනකොට බණ අහනකොට සීලයක් රකින්නට සිද්ධ වෙන දේ. ඒ සිද්ධ වෙන දේ විදිහටම ලියන්න පුළුවන් නම් අහගෙන ඉන්න කෙනාට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මට තේරෙන්නේ කියලා. නමුත් ඒක කියාගන්න බැරි නම් එහෙම නැත්නම් ඒ කියනකොට ආලවට්ටම් දානවා නම් අතිශෝක්තියට යනවා නම් එහෙම නැත්නම් ඇද කරලා කියනවා නම් අහගෙන ඉන්න එක්කනට sannivedane වෙන්නේ නඩුවට අදාළ සාක්ෂිය ලැබෙන්නේ නැහැ. ඒක නිසා සීලානුගායිතේ ස්ථානුගායිතේ ඉක්මන් කරලා ඉක්මවලා සාකච්ඡානුගායිත ගැන කතා කරනකොට ඒ බුරුමේ ඉතාමත්ම දක්ෂ එක දිනු කරලා තිබුණා. ඒකත් ඒ කියන්නේ කවදා හෝ Taman අත්දකින්න දේ අත්දකින විදිහට ලියන්න පුළුවන් නම් භාවනාවේ මේ දුෂ්කර භ්‍රමචර්ය ජීවිතේ 50ක් ඉවරයි. අපි කියන්නෙම හිතෙන දේවල් මිසක් වැටහෙන දේවල් නෙවෙයි. ඉතින් අපි ආයේ පොඩි දරුවෙක් වාගේ උත්සාහයක් කරනවා පේන දේ පේන හැටියට කියන්නේ ඇහෙන දේ ඇහෙන හැටියට කියන්නේ දැනෙන දේ දැනෙන හැටියට කියන්නේ. ඉතින් ඒක නිසන්වණෙන් අපි විශාල ප්‍රගතියක් එහෙම නැත්නම් ගොනුවක් ඇති කරලා දීලා තියෙනවා අපේ ක්‍රමයට. කමඨාන් සුද්ධ කිරීමේ තාමත්ම දක්ෂයි. ඉතින් ඒක ඒකද සාක්ෂයක් වශයෙන් කියන්න පුළුවන් මේක හරි ඇති කියලා. නිකන් අනු අනුග අනු අනුමානට කියන්න පුළුවන් අපි මේක පුංචි ළමයට සතිපාසලේ කියලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ බොහෝමත්ම දක්ෂව ඉතාමත්ම ඍජුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා ඇහිච්ච උපදේශ ගැන කරපු දේ ගැන වැටහිච්ච දේ ගැන. ඒ නිසා පේනවා මේක මේ නිහතමානී වෙන්න වෙන්න අහිංසක වෙන්න වෙන්න සාකච්ඡාව හරීම ජවාදිකයි. දැනුමෙන් නෙවෙයි ඒක ලැබෙන්නේ. එහෙම නැතුව මේ වාද කිරීමෙන් දිනීමෙන් නෙවෙයි ලැබෙන්නේ. අර අහිංසකකමට බස්සන්න ඒ සාකච්ඡා අනුග්‍රහිතේ පාවිච්චි වෙනවා. ඉතින් ඇත්ත වශයෙන් කියනවා නම් මේ සාකච්ඡා අනුගහිතී තියෙන නෛර්යානික සීසත් ධර්මයේ විතරයි. අනික කිසිම ආගමක තියෙන සුද්ධලියවිල්ල සාකච්ඡාට ලක් කරන්න බෑ. ඒතකොට සදාකාලික අපායට යනවා. ඒව මේ අපිට අයිති නැති දේවල්. ඒව උඩින් ආවෝ ඒව සාකච්ඡා කරන්න බෑ. මේක ඒ දෙන දේ පාවිච්චි කරන එකයි තියෙන්නේ. සරුවච්චන් වහන්සේ සරුවඥයි. උන්වහන්සේ සඳහන් කරනවා මං දෙන කිසිම දෙයක් බාර ගන්න එපා සාකච්ඡා කරන්න නැතුව. බුදුන් වහන්සේ දන්නවා සාකච්ඡා කරත් නැතත් ඒක වරදින්න දෙයක් නැහැ. අනිත් දේවල් වල පුදුම තාංචි පනවලා තිනවා. අපේ මේ සුද්ධ ලියවිල්ල කාටවත් එහෙම විග්‍රහ කරන්න බෑ මොකද ඒක සම්මතයි. අපි ලියවිල්ලේ දරුවෝ. බුදුජානන්සේම කළා නෑ. ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව තමයි අපි එකම පවුලක් වශයෙන් හඳුනාගෙන එකට යන්න අර ඇතුළත බැඳීම ඇති කරන දේ. ඒකට භාවනා කරන යන පිරිස ඉතින් මම ඉස්ලාම් සරි කැන්බරා ගියාට පස්සේ ඊට ඉස්සෙල්ලා මං කර හිටියේ එක එකනාට තනි තනිව කමටහන් සුද්ධ කරන එක. හරියට වෙලා යනවා. කැන්බරා ගිහිල්ලා මම දැන් 2006 වෙන්නේ නැති මුළු ඔක්කොටම දාලා සාකච්ඡා කරා. තුන්වෙනි දවසේ වෙනකොට ඔක්කොමලා දන්නවා කමටහන කියන්නේ මොකද්ද? කමටහන වඩන්නේ කොහොමද? කමටහන් සුද්ධ කරන්නේ කොහොමද කියලා. අර එක එකන එක එකන අදින පැතිනේ එක දිගට යන්න පටන් ගන්නවා. මං කියන්නේ 100 100ක් හරි ගියයි කියලා. අන්න ඒක තමයි දැන් අපි කරන්නේ. කමඨාන් සුද්ධ කිරීමේදී හැම කෙනාටම කළ යුතුමයි කියලා බලපෑම් කරන්නේ නැහැ. කාට හරි සුද්ධ කරගන්න ඕන නම් ලියලා දුන්නාට පස්සේ ඒක ස්වභාවයේ ප්‍රශ්නයක් විදිහට අරගෙන ස්වභාවටම උත්තර දෙනකොට ඒක තුල ගුණයක් එනවා. ඉතින් ඒ නිසා Tamange අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒ වගේම ලැබිච්ච මේ අවස්ථාවෙන් වැඩ ගැනීම කියන මේ වැඩේ සිද්ධ වෙන්නේ සාකච්ඡා. ඒ සාකච්ඡාව sannivedanaya දිනු කරන එක. පෙනෙන්නේ නම් බාහිර කෙනෙක් එක්ක sannivedanayak වගේ නෑ. Tamange හිතයි Tamange කයයි sannivedane වෙනවා නම් මම ඉඳගෙන ඉන්නකොට මගේ කය මට තේරෙනවයි කියන එක. මම හිටගෙන ඉන්නකොට මගේ කය මට තේරෙනවයි කියන එක. මම ඇවිදිනකොට මගේ කය මට තේරෙනවයි කියන එක. මම නිදාගෙන ඉන්නකොට මගේ කය මට වැටහෙනවයි කියන එක මට ආස්වාද ප්‍රසවාස කය වැටහෙනවයි කියන එක ඒ විදිහටම වෙන් කරලා කැඳේ ගල බීරුවා වගේ ලිව්වනම් කිව්වනම් ඉන්හියාට ওই දෙයක් නැහැ. එච්චර බරපතලක් මේකේ නැහැ. ඒ නිසා මේ පරිච්ඡේද කරලා අදාළ දේවල් sannivedana කිරීම පාසල් යන දරුවෙකුගේ පැත්තෙන් බැලුවොත් විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන හැටි. හොඳට ප්‍රශ්න කියවලා ප්‍රශ්න අංකය ලියලා ප්‍රශ්නෙට අදාළ තොරතුරු ටික ලියනවා නම් මං හිතන්නේ කාටවත් ලකුණු 33 ගන්න බැරි වෙයි කියලා. ප්‍රශ්න කියවන්නේ නැතුව Tamange දැනුම වක් කරන්න ගියාට කොලේට දෙන්නේ ඒක බොහොම සැරට බලපානවා ගණන් පත්‍ර වල. ගණන් වල කෙලින්ම තියෙන භාෂාවක් ඔය රචනා ශිල්පයක් නෑ රචනා ශිල්ප වල තියෙන සාමාන්‍ය ප්‍රශ්න පත්‍රට උත්තර දෙනකොට අඩි කෝදුවේ මැල්ල තමයි උත්තර දෙන්නේ. අඟල් 6ක් දිගට ලියලා තියෙන ලකුණු 30යි, අඩියක් දිගට ලියලා තියෙන ලකුණු 60යි කියලා ඉතින් කියවලා නෙවෙයි ලකුණු දෙන්නේ. <laughs> ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන කට්ටිය ඔය තේබුණ ගමන් කතා කරන ගමන් ඔය පොඩ්ඩක් උඩින් පල්ලෙන් බල ලකුණු දෙනවා දිගට ලිව්වොත් ගොඩක් ලකුණු හම්බෙනවා. ගණන් සාත්‍රය එහෙම බෑ. ඒ පියවරෙන් පියවරට යන්න ඕනේ. අන්න ඒ විදිහට sannivedana කිලිමේ හැකියාව ඒකට ආර්ය වෝහාරය කියලා කියනවා. ඇති දේ ඇති හැටියට කියන. ඉතින් මේකෙදී අපි සම්පූර්ණ ඒක පිළිබඳව අලුත් වෙනවා. මේ කරුණු තුන තිබුණොත් විතරයි කියනවා සරුවචන් වහන්සේ සමතනුග්‍රහිතයක් කරන්න පුළුවන්. සමතනුගහිතෙක් කියලා කියන්නේ අපේ හිතය අත්තන මෙතන දුවන හිත චෛතසික ටික එමේ දුවන හිත සමතයකටපත් වෙනවා. සබාවක් සමතයකටපත් වුණා වගේ. එහෙම නැත්නම් අපේ හිත නන්නත්තරයි. මේ එක එක චෛතසිකේ එක එක පැති වලට අදිනවා වල් සත්තු ටිකක් බැඳගත්තා වගේ. මේක සමතයකටපත් වුණාම දිශාගත වෙච්චාම පුදුම ශක්තියක් තියෙනවා. අඩේට ඒක දිහාවට යන එකට අපි සමතය කියලා කියනවා. ඒකට සමාධිය කියලාත් කියනවා. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය කියලාත් කියනවා. ඒකෝදි භාවය කියලා තියෙනවා. ඒ ඒකෝදි භාවය කියන්නේ පිටින් මොකක්වත් නැහැ. තමන් ළඟ තියෙන දේවල් එක දිශාවකට හරවනවා. ඒ නිසා අලුතෙන් මොකුත් හම්බෙන්නේ නැහැ. හැබැයි දිශාගත වෙච්ච ගමන් තමන්ට තේරෙනවා මේ නන්නත්තර වෙච්ච දේවල් එක රස වෙනකොට manussත්වයේ ඉක්මවනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන සමතේට අර සීලය අවශ්‍යයි. සුතේ අවශ්‍යයි. සාකච්ඡාව අවශ්‍යයි. අවශ්‍යල දිශාගත වුණාට පස්සේ තේිනවා ඇත්තටම මයි ළඟ තිබුණ ಗುಣ මතු කර දෙන්නේ බුදුහාමුදුරු. බුදුහාමුදුරු නැත්නම් මේක පිසිගේ පලාමල්ල වගේ අවුල පටන් ගන්න කොටත් අවුල මැදත් අවුල අගත් අවුල. නමුත් දිශාගත වුණා නම් තේිනවා සමතනුගයිතේ සීත වෙනවා කියලා. ඒක සූක්ෂම ලලිත කලා ශිල්පයක් වා. සමතේ කියන එක විද්‍යාවට දාන්න බෑ. බොහොම කලා ශිල්පයක්. කරලා කරලා කරලා හිත දිශාගත වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා වැඩිවීමක් වෙන්නේ. ඒ කියන්නේ ඉදිරි ගමනක් පෙරමුණක් වශයෙන් ඉදිරියට යන්නේ හිත සමතේ හරහා. ඉතින් මේ මේ පහටම සීලානුගහිතෙන් ලැබෙන ආදර්ශයේ සුතමේ අනුගහිතට අවශ්‍යයි. ඒ සීල සුත්ත තුනට පස්සේ තමයි අපි සාකච්ඡාට සුදුසු එක්ක නැත්නම් අපි කෝල වෙනවා කියා ගන්න දෙයක් නෑ ඔක්කොම භාවනා කරන මට වැරදුනා මේකේ වරදින්න දෙයක් නැහැ. භාවනා කෙනෙක්ගේ කවදාකවත් වැරද්දක් නැහැ. ඇති දේ ප්‍රකාශ කරන්න. හරියනකම් බලන්න ඉන්න බෑ. හරියනකම් බලන්න කවදාකවත් ප්‍රකාශ කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට තමයි සමතේ හරියන්නේ. විපස්සනාව හරියන්නේ. ඒක නිසා අපි හැම වැඩමුළුවකම මෙතෙක්කල් පළවෙනි දවසේ මේ අනුග්‍රහිත පහ ගැන මතක් කරගන්න. මතක් කරලා තමයි අපි ඉදිරියට යන්නේ. මොකද මේ කියන බණේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ Tamanට වැටහෙන දේ සාකච්ඡාවේදී ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට මුළු දවසටම පොඩි ආදර්ශයක් මේකේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉක්මීමක් එහෙම නැත්නම් দমনය කිරීමක් සිද්ධ වෙනවා. එහෙම නැතුව පරාසය දන්නේ නැතුව එහෙම දුවන්න පටන් ගත්තොත් කරන්න බෑ. ඇති මේ විදිහට අපි අනුග්‍රහිත සූත්‍රය මුල් කරගෙන අනුග්‍රහිත පහක් දේශනා කරාට ධර්ම මේ වැඩමුළුවට ගත්තේ අපි වෙන සූත්‍රයක්. ඒ සූත්‍රය දිගේ තමයි අපි සුත අනුග්‍රහිතේ කරන්නේ. මෙතෙක් කෙරුවේ ඒකට මේ පසුබිම සකස් කරන එකයි සූත්‍රය ගත්තේ අපි මේ වැඩමුළුවට දසුත්තර සූත්‍රයේ දසුත්තර සූත්‍රය කියලා කියන්නේ දීඝනිකාය කියන පොතේ ත්‍රිපිටකයේ පළවෙනි පොතේ අන්තිම සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රය ඊට ඉස්සලා තියෙන සංගීති සූත්‍රය අතර පුදුමාකාර නෑකමක් තියෙනවා. කාරණා කීපයක් අනුව. එකක් තමයි මේ දෙකම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරපු සූත්‍ර. ඒ වෙනතන සාරුවඥ දේශන හෝ ශාස්ත්‍රු දේශන නෙවෙයි ශ්‍රාවක භාෂිත. මේ ශ්‍රාවකෙක් වශයෙන් දේශනා කරන්නේ ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ. ඒකම දේශනා කරන්නේ සරුවචනන්සේ ධර්මාන ජීවමාන වැඩ ඉන්න කාලේ. ඒ නිසා මේ දේශනාව සරුවචනසිකෙන් අනුමත වෙච්ච දේශනාවක් නිසා ඒක ත්‍රිපිටකගත ධර්මයක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මේක දේශනා කරන්න සාරිපුත්තු සාංශයට හේතු උනේ සාරිපුත්තු සාංශේ කල්පනා කරා සරුවචනහන්සේගේ අභාවයෙන් පස්සේ විනීය ජනතාවට ඉදිරියට පහළ වෙන අයට මේ විශාල ධර්මස්කන්ධය ගෙනියන්න ගියාම මේක විකෘති වෙන්න ඉඩ තියෙනවා. මුල මැදට එන්න තියෙනවා මැද මුලට එන්න තියෙනවා අගයි මුලයි මාරු වෙන්න ඉඩ තියෙනවා එක එකන තමන්ට තමන් රුචි කොටස් හුවා දක්වන්න ඉඩ තියෙනවා ඒසට සමස්ත ධර්මස්කන්ධේ විකෘති වීමෙන් ඉඩ තියෙනවා ඒක වළක්වන්න නම් බෑ බටහිර ඔය මැක්ස් වේබ කියන මිනිසයා ආගම පිරිහෙන අවස්ථා හතරක් විස්තර කරලා දීලා තියෙනවා ඒක විස්තර කරන්න යා කතෝලික ආගමේ නාස්ති වෙච්ච හැටි ඉතින් ඒක මූලධර්ම වශයෙන් බලලා බුද්ධහමට බැලුවොත් බුද්ධහමෙත් ඒකම සිද්ධ වෙනවා. හරියට මේ මේක මේ ආගම කෝක වුණත් සාස්ෘණ වහන්සේගෙන් වෙන් වෙන් වෙන්නට ඒකට තවත් හේතුවක් තියෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න. මේ ආගමක් පිටියෙන්නේ ක්‍රමානුකූලව. නිකන් මිනිහක් වුණ වෙන්නේ හැලීකට වගේ. ඉතින් ඒකටත් ලිවිච්ච පොත් තියෙනවා. ඊගාවට බුද්ධ ආගම පිරින තැන අපිට කියන්න පුළුවන් දැන්. මොකද අර ක්‍රමෙමයි මේක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සාරිපුත්‍ර සාංශ මේක දැකලා සංගීතයක් ඇති වුණොත් ඉස්සරහට ධර්ම සංගායනාවක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම සංග්‍රහ කළ යුතු මාතෘකා ටික ලියන්න පටන් ගත්තා. ඒක තමයි සංගීති සූත්‍රය කියන්නේ. ඒක තමයි පළවෙනි ධර්ම සංගායනාවට මොනවාද ඒකට කියන්නේ මේ කටුසටහන උනේ. ඒ කටුසටහන තමයි 500ක් මහරතන් වහන්සේලා එකතු වෙලා කෙරුවේ. මොකද සාරිපුත්‍ර සාංශේ දන්නවා දැනගෙන හිටියා ਸਰුවචාන්සේ වැණින් දැදිම අපවත් වෙන්න වෙනවා කියලා. එතකොට ඉදිරියට මේකට සටහනක් තියන්න ඕන. ඉතින් සටහනක් තියන්න මේ ਸਰුවචාන්හන්සේ 100%ක් වැඩ ඉඳද්දී වෙන කිසිම කෙනෙකුට මොනම තාලිකම සුසුකමක් නැහැ. ධර්මාදීශ්වර ਸਰුවචාන්සේ ඉඳද්දී. ਸਰුවචාන්සේ පොඩි නිලයක් දුන්නා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ධර්මසේනාධිපති කියලා. එනිසා ඒ පළවෙනිම කෙරුවේ තැන් තැන් වල ගිහිල්ලා දේශනා කරන ධර්ම ආනන්ද හාමුදුරුව ගාව තමයි මේ ටේප් රෙකෝඩර් එක වගේ රෙකෝඩ් වෙන්නේ. ඉතින් මේ මේවා පෙළගස්සන්න ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් කෙරුවේ එක කියන දේවල් එක සූත්‍රයක එක කාරණාවක් තියෙන සූත්‍ර ඒකක නිපාතය කියලා ඔක්කොම එකතු කරා. ඊට පස්සේ දෙක තුන හතර 11 දක්වා එක සූත්‍රයක අඩංගු කරුණු දැන් අපි කිව්ව මේ අනුග්‍රහිත සූත්‍රයනේ පහේ කාරණාවලට. එකතු කළ එකතු කළ ඔක්කොම පෙළ හදලා මාත්‍රිකා තියලා පොඩි කතා ශරීරයක් දැම්මා. මේ තමයි පළවෙනි ප්‍රයත්නය. ඒකට සංගීති සූත්‍රය කෙරුවා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශට වැටහුණා මේ සූත්‍ර කොටස් එකතු කරාට ගුණයක් නැහැ කියලා. සූත්‍ර සූත්‍ර සඳහා වුණේ සූත්‍ර නිවන සඳහා නෙවෙයි. ඊට පස්සේ මේ සංගීති සූත්‍රයේ තියෙනවා සංගීති සූත්‍රයේදී දසුත්තරම් පවක්කාමේ පත්තුන් නිබ්බානපත්තිය කියලා මේ ඔක්කොම පෙළ ගැස්සුවා නිවන දක්වා. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේ තියෙන හරියට කරුණු 100යි 10ව 10යි. නිසා කාට හරි දැනගන්න ඕනේ නම් ਸਰවචනාංශයේ සමස්තයක් වශයෙන් 84000ක් ධර්මස්කන්ධය කියලා මොකද්ද දේශනා කරේ කියලා ඒ දසුත්තර සූත්‍රය කියලා බලනකොට ඒ කාරණා ටික ඔක්කොමගේ සංග්‍රහ වෙලා තියෙනවා. හැබැයි සමස්ත ශරීරේ නෙවෙයි. ඉතින් ඒක විග්‍රහ කරන විද්වතුන් සඳහන් කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ 10 කොට 10ක් ගහලා මේ එකේ වුව 10යි දෙකේ වුව 10යි 10 වුව 10යි අන්තිමට බැලුවට පස්සේ හිතන්න කියන ඔය අතරමැද තියෙන එක කොටුවක් මැකුණා එකතු වුණා අභාවයටපත් වුණා මුඛකින් හරි එහෙමනම් ඉතින් ඉස්සර පස්සර තියෙන කොටු දෙකෙන් හිතා ගන්න පුළුවන් මෙතෙන්ද එන්න ඕනේ මේකයි කියලා වමේ දකුණ තියෙන කොටු දෙක බලනකොට හිතා ගන්න පුළුවන් මේකට එන්න ඕනේ මේකයි කියලා. මොකද මේ මේ මේ භාෂා රචනය රචන විලාසය හරි සරලයි. හැබැයි එකින් එකට කියන තුඩු දෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් දැන් වැඩමුළු 50කට විතර ඉස්සලා ওই සූත්‍රය ගත්තා. තාම ඒ සූත්‍රෙම තමයි යන්නේ. දවසට එකක් අරගන්නවා ඒකට සාකච්ඡා කරනවා ඊට පස්සේ තව එකක් අරගන්නවා දිගට දිගට යනවා ඕගොල්ලෝ කොහොම වුණත් මට ත්‍රිපිටකේ තේරෙනවා දැන් මේ කියලා දෙන්න කියලා හැම එකම කියවන්න එපා. ඉතින් ඒ නිසා මේ ඔක්කොමලා මට වඳිනවා මේ බණ උගන්වනවා කියලා. මුත් ඕගොල්ලෝ ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා බණ අහන නිසා මමයි ඉගෙන ගන්න අන්තිමට. මොකද ඕගොල්ලෝ මේ ගේට්ටුවෙන් එහාට ගියාට පස්සේ එකක්වත් මතක නැහැ. ඔය යකඩ ගේට්ටුව තියෙන්නේ. එයින් යාර ගියාට ඔය කට අරගෙන අහගෙන හිටියට එතනින් යාර ගියාට පස්සේ ආ අර බල්ලෝ කලිසම් අඳින්න ඉගෙන ගත්තා වගේ රිලා ගෙවල් හදන්න ඉගෙන ගත්තා වගේ මෙතනින්ද ඇදිනා කට අරගෙන අහගෙන ඉන්නවා අම්මා නිස්සන්නවනේ හරිසෝ කියලා උතෙන් එළියට ගියාට පස්සේ මොන පිස්සුද? මම අර දිගටම ඉන්නේ ඉඳ බණ කියලා කියලා දැන් මගේ කට උල් වෙලා තියෙන්නේ. දිගට හරන මම ඕගොල්ලන්ට වඳින්න වටින්නේ. මොකද බණ අහන්න කට්ටිය නැත්නම් මම බණ කියන්නෙත් නැහැ. සමහර කට්ටිය සමහරකට පුදුම විදිහට මේ අපේ සංඝ රත්නයටත් වැඩිය සමාලාට මේවා ඉගෙනගෙන මේවා හදාරලා ගුණවදියා දකින්නකොට පේනවා සම්පූර්ණ ප්‍රයත්නය හකන්නේ. සමහරු ඒකට පින තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බණ වල තියෙන ගුණුව, ඔගේ මේ අහන ප්‍රශ්න ඔක්කොම ආහාර කරගන්නව ඉදිරියට යනවා. ඒ නිසා මට හරි ධෛර්යමත් වෙන කරුණු තියෙනවා. එහෙම නැත්නම් උනන්දු කරන කරුණු පසු ප්‍රතිචාර වලින් පේන්න තියෙනවා. ඒ නිසා අපි දැන් ඉන්නේ ඒ දසුත්තර සූත්‍රයේ පළවෙනි පොත ඉවරයි දෙක ඉවරයි තුන ඉවරයි හතර ඉවරයි පහ ඉවරයි හය ඉවරයි හත ඉවරයි අට ඉවරයි නවයේ පොතේ ඉන්නේ. නවයේ පොතේ අහන පළවෙනි ප්‍රශ්නේ ඛතමේ නව ධම්මා බහුකාරා. වඩාත්ම උදව්පකාර කරන කාරණා නමේ මොකක්ද? ඛතමේ නව ධම්මා භාවේ තබ්බා. අපි ඒක තමයි ගිය පාර කරේ. දැන් තියෙනවා ඛතමේ නව ධම්මා පරිඤ්ඤය. මුදීන් හාත්පසින් වටහා ගත යුතු කරුණාමේ මොනවාද? ඉතින් මේ ප්‍රශ්නේ සාරිපුත්තු සාංශේ ඉදිරිපත් කරාට මොනවද නම ධර්ම නමය හොඳට පිරිසිදු දත යුතුය ඊට පස්සේ සරුවච්චන් ඒ සාරිපුත්‍ර සාංශේ පිරිසකින් උත්තර බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම උත්තර දෙනවා ඒ විදිහට තමයි මේ කත්තු කමේතා ප්‍රශ්නයක් නගලා තමන් වහන්සේම උත්තර දෙනවා උත්තර දීමෙන් සභා සම්මත කරගන්නවා සම්මත කරගෙන ඉදිරියට යනවා එතකොට අපිට තේරෙනවා මේ ඉදිරියට පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් මේ ධර්මයේ අරසා කිරීම සඳහා වාචෝද්ගත කිරීම සඳහා ලේසි පහසු ක්‍රමයක් මානව ඉතිහාසයේ මනුස්ස මනසේ පළවෙනි වතාවට තිහිතපු කෙනෙක් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අනිකට අවශ්‍යනේ ඥාණය. සාරිපුත්තු සංසුරේ ඥාන විභාගය. මේ ඥාන විභාගය කියන එක විසිතුරු ලකුණක්. එහෙම නැත්නම් ඥානයේ අතිරේක දෙයක්. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ සරුවච්චන්හන්සේ ලෝකෙට පහළ වෙලා ඇති කරපු මේ විශාල හෙලිදරව් නිසා මානව ඉතිහාසයේ මානව මනසේ පරිණාමයේ සුවිශේෂ තැනකට ආවා. දැනුම නෙවෙයි අගය කරේ දැනුමේ ගුණුව. theory of knowledge කියලා කියන නැත්නම් epistemology කියලා කියනවා. ඉතින් දැන් බටහිර ලෝකයක විශාල මාතෘකාවක් එහෙම නැත්නම් විෂයක් එහෙම නැත්නම් ෆැකල්ටිස් හදාගෙන මිනිස්සු ඉගෙන ගන්න. සාරිපුත්‍ර පළවෙනි වතාවට මිනිසයාට මේ තියෙන දැනුම ගොනු කරේ. ඒ ගොනු කරන්න අවශ්‍ය පසුබිම එහෙම නැත්නම් ඒ හෙලිදරව තමයි සරුවචනාංශය කළේ. ඉතින් මේක පිළිබඳව ඉන්දියන් කාර්යා එහෙම නැත්නම් මේ Hindu ආගම බ්‍රාහ්මණ ආගමේ පරිණාමය ගැන කරන ගවේෂණ වල පෙන්නනවා සරුවචන් වහන්සේ පහළ වෙලා අවුරුදු 600ක් යනකම් කිසිම පොතක් පතක් දැනුමක් Hindu ආගමේවත් තිබිලා නැහැ. මේ බුදුහාමුදුරු දීපු ව්‍යාකරණේ බුදුරජාණන්සේ දීපු ශික්ෂණය බුදුරජාණන්සේ දීපු මේ ගුණුව අනුව තමයි ඒගොල්ලෝ ඉතෙක් තියෙන දැනුම පිටු කරේ. එතකොට අහනවා මේ විද්වතුන් මේ පිටු කරනකොට කොච්චරක් බුද්ධ ආගමේ කොටස් මේගොල්ලෝ ගන්න නැද්ද? ඒ ගත්ත නිසා දැන් ඒගොල්ලෝ කියන්නේ නැහැ අපි බුදුහාමරට එන්නේ ඉස්සෙල්ලා තිතන් අපිට දැනුමක් තිබුණා. ගොඩක් විස්තර කියනවා. නමුත් මේ සරුවච්චනාංශය ඇති කරපු ඒ විශාල ආලෝකයෙන් තමයි ඒගොල්ලෝ ග්‍රන්ථාරූඪ කරලා පිළිවෙලට හැදුවේ. නිකන් අපේ ලොකු සාංශි ඉන්න කාලේ කියනවා ඒගොල්ලන්ගේ පොතේ ඉන්නවා අගස්ති කියලා ඍෂිවරේ. ඒ අගස්ති ඍෂිවරයා මේ මේ මේ දේවල් කිව්වයි කියලා. අපේ බුදුහාමර කියනවා අගස්ති කියලා බෝසතාණන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ චරිතයේදී මේ මේ දේවල් වෙලා තියෙනවා කියලා. අපේ බුදුහාමර ජාතක කතාවට දාන දේවල් එක්කනාගේම තොරතුරු තමයි ප්‍රවාහ දෙක කැවිලා තියෙන પરම්පරා රාශියක. ඒ කියන්නේ බුද්ධ කල්ප ගානක. ඇයිල බලනකොට දෙකේම සඳහන් වෙලා තියෙන කරුණු සමානයි. ඉතින් ඒ වගේදී ඒ දැනුම ප්‍රවාහය තුල මේ සරුවච්චන් වහන්සේ මානව මනසට කරපු දැනුමට කරපු මේ අනුග්‍රහය. එහෙම නැත්නම් ඒකේ හරියටම සාරිපුත්‍ර සාංශේ පැන්සලක් කරන ලියලා වගේ ගලිය කොටල වගේ මේ කරපු මේ දසුත්තර සූත්‍රය සාරිපුත්‍ර සාංශකේ වියතු සුවිශේෂ කෘත්‍යයක් සිද්ධ වෙනවා. බුදුහාමර ඉන්න කාලෙ බෑන් කිරු බුදුරජාණන් මේක අනුමත කරා. මේට වැඩි සාරිපුත්‍ර සාංශකේ චරිතයේ සුවිශේෂ ලක්ෂණ රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා යක්කඩිය පඤ්ඤාරාම ආමඳුර සඳහන් කරනවා මම බුදුන්ට මල් වට්ටියක් පූජා කරනකොට බුද්ධ ආසනයේ උඩ ඒ ආසනයේම වැත්තක එක මලක් තියෙනවා සාරිපුත්‍ර සාංශ වෙන්නේ. මොකද අපි ගැන කල්පනා කරලා තියෙනවා එදා. අවුරුදු 2500කට පස්සේ එන කෙනෙකුට මේ ගැට ලිහාගෙන මේක සුද්ධ කරන්න ඕන ක්‍රමයක් මතුවෙනවා. මොකද අද බලන්න කී දෙනෙක් කී විදියට කියනවද කියලා බුද්ධ ධර්මයේ කියලා. කී දෙනෙක් කී අර්ථකථන ඇදෙනවද කියලා. භාවනා ක්‍රමයේ මේක මයිලක තමයි හරියක තියෙන්නේ. මයිලක තමයි සුද්ධ ධර්මයේ තියෙන්නේ කියලා එක එකනා එක එකනා වාදපත නගාගෙන දගනවා. නමුත් හොඳට පැත්තකට බලන කෙනෙකුට මේ මුල් වෙච්ච අපේ සාරිපුත්තු සාංශ වගේ කෙනෙක් කියපු දේ බලනකොට පේනවා ඔය ඔය තරම් ගහ බැන ගන්න දෙයක් මේකේ නෑ. මේකේ තියෙන බොහොම එන්නේ නිවෙන ධර්ම. වාද කරන ධර්මයක් මේකේ නෑ. මෙයමයි සත්‍ය මේක නෙවෙයි කියන්නේ කිසිම ඉඩක් දුරදස්සනාගතන මුලින්ම ප්‍රතික්ෂේප කරන්න කියනවා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියනවා. මෙයමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා යමෙක් කියනවනම් ඒ මනුස්සයත් අතාරින්න එයාගේ ධර්මයත් අතාරින්නේ. එතකොට මේ ධර්මයට අධිකාරියක් කිසි කෙනෙකුට ඇති කරන්න බෑ. කෙනෙක් කියනවා මයි ළඟ විතරයි තියෙන්නේ මෙහෙට මෙන්න ඕනේ කියලා යන්න මේ පයි පැත්තට. ඒ ධර්මතම මේ සරල භාවයේ ධර්මයේ තියෙන සරල කියලා කියන්නේ ඕනකට වැඩි පුංචි කරන්න නෙවෙයි. නමුත් මේ මේකේ තියෙන මේ ගම්බීරත්වයට යන ගමනේදී යෝගාවසරට එන්න එන්න ආතතිය අඩුවීමක් මිස අසහනේ අඩුවීමක් මිස වැඩිවීමක් වෙන්න බෑ. භාවනා කරනකොට මුලේ තද වෙන්න ඕනකමක් නැහැ. සීලයක් රකින්න නිසා අනුන් එක තරහ යන්න ඕනකමක් නැහැ. තමාදියක් ඇති උනායි නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම අනිත්‍ය ධර්ම. ඒක නිසා මේ දසුත්තර සූත්‍රයේ මේ සාරිපුත්‍ර සාංශේ ගත්ත මේ ප්‍රයත්නය මේ ධර්මය අරස වීම සඳහා වගුවකට දාලා ප්‍රස්ථාරයකට දාලා මේ ඉදිරිපත් කරපු ක්‍රමය වැලූ බැලමට සරල වුණාට අද දක්වාම අවුරුදු 2500 අතර මේ දුෂ්කර ගමන එනකොට රැකිච්ච තැන. ඒ විතරක් නෙමෙයි ධර්ම සංගායනා පහටම කොඳුයට පෙළුණේ මේක තමයි. මෙතෙක් පැවතිච්ච ධර්ම සංගායනා පහටම ප්‍රස්තාවනාව ලියලා පෙරවද මේ පටුන ලියලා තිබිලා තියෙනවා. කාටට ඕන කරලා තියෙන එක බලලා ඒක විස්තර දාන එක විතරයි. හැබැයි මුල් එකට අත තියන්න කාටවත් බෑ. මොකද කවුරක්වත් සාර්බිත සංසීක්මල යන්න බෑ. උන්වහන්සේ බුද්ධ ඥානංශකින් ඒත දග්ග පාළියෙන් මේ ස්තුතිය ලැබපු කෙනෙක්. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ පෙන්නන ක්‍රමේ බහුකාර්ය ධර්මය මොකද්ද? භාවනා කළ යුතු ධර්මය මොකද්ද? පරිඤ්ඤය ධර්ම මොකද්ද කියන එක නිවනටපත් වීම සඳහා පෙළ ගැසීමක් මෙතන තියෙන කියලා. ඉතින් මේ පෙළ ගැසන එකේ එකේ ධර්ම 10ක් ආදි වශයෙන් කියලා නවයේ ධර්ම වල ඛතමේ නව ධම්මා පරිඤ්ඤය. මෙවැනි විදියකට මුළු දීලා භාවනා කරන එහෙම නැත්නම් පූර්ණ කාලීනව භාවනා කරන කෙනෙක් දත යුතු හාත්පසින්ම දත යුතු කරුණා මේ මොකද්ද කිය. ඒකට පොදුවේ නමක් දෙනවා නව සත්තාවාසා කිය. මේ මනුස් භවයේහි භව ගමනේහි මේ හිත පිහිටන සත්තු පදිංචි වෙන ස්ථාන නමයක් සඳහන් වෙනවා. ඒ නමයේ එක එක තැන්වල අපි සැරිසරනවා. ඒ සැරිසරණේකේ ඇත්තට නමේට වැඩිය ගොඩක් ඇති. නමුත් මේ ਸਰුවඥ විග්‍රහය තමයි අංගුත්තර නිකායේ නවක නිපාතේ සඳහන් වෙලා තියෙන මේ නව සත්තාවාස සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ මේ වගේ දෙයක් විස්තර කරනකොට සාරිපුත්‍ර සාන්තේ උපුටා ගත්තට ඒක විස්තර කරනකොට ඉස්සල්ලාම පෙන්වන්නේ මේකේ ඉස්සලම කාටත් වැටෙන තැන. එහෙම නැත්නම් සත්තාවාස නමේ බොළඳම තැන. ඕලාරිකම තැන. ඕලාරික තැන ඉඳලා බුදුහාමුදුරුවෝ මේක උස්සන හැටි අපේ හිත උසස් තත්ත්වයටපත් කරන හැටි එහෙම නැත්නම් ආර්ය භාවයට උසස් කරන හැටි දැනගන්න අපි පාදම දැනගන්න ඕන. ඉතින් ඔක්කොටම පාදම තේරෙනවා. සරුවච්චන් වහන්සේටත් පාදම තේරෙනවා. රහතන් වහන්සේටත් තේරෙනවා. අනාගාමතුමන්ටත් තේරෙනවා. මොකද එතන පහු කරගෙන යන්නේ. හැබැයි ඉතින් පාදම සංසාරයට අයිති එහෙම නැත්නම් මේ පැවැත්මට අයිති දෙයක්. ඒකටලා උස්සගෙන උස්සගෙන උස්සගෙන උස්සගෙන යන්නේ එක රැයින් නෙවෙයි. ඒක බණකින් නෙවෙයි. ටික ටික ටික ටික එසවීමට තමයි ආර්යත්වයටපත් වෙනවා කියන්නේ. අවසානයේ බුදු වෙච්චි තත්ත්වයක් නැත්තම් සුද්ධාවාස තත්ත්වයක් මේ නමේටම දාලා තියෙනවා. ඒ කියන්නේ භවයේ ඇතුළත තියෙන සත්තු වාසය කරන තැන් විතරක් නෙවෙයි. නැත්තම් භවයේ ඇතුළත තියෙන නැවතුම් පොළවල් විතරක් නෙවෙයි භවෙන් එකකට ගිය එකත් මේක නැවතුම් පොළක් විදිහට සඳහන් කරලා තියෙනවා. එතකොට භාවනා කරන කෙනාගේ හිත මේ පළවෙනිම සඳහන් කරන්නේ නානත් කාය නානත් සංඥා කියලා. මේක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. මේ පෘ탁ඥයා හැම වෙලාවෙම මම උතුම් කියලා, මම වෙනස් කියලා ඒක කැපී පෙන්වන්න උත්සාහ කරනවා. යන නානත් කාය මේ කට්ටිය වෙනස්, මම වෙනස්. නැත්නම් නානත් සංඥා. ඒගොල්ලන්ගේ හඳුනා ගැනීම වෙනස්, මගේ හඳුනා ගැනීම වෙනස් කියන්නේ මේ එක එක පරයයන්ට දඟලන ගතිය තමයි අඩියෙම තියෙන්නේ. සත්තාවාසවල අඩියෙම තියෙන්නේ. නානත්ත් කාය නානත්ත් සංඥා. මේක අපේ ව්‍යවහාරයේ තියෙන්නේ පෘ탁 පෘ탁. ඒ පෘ탁 කියන වචනට අටුවාචාරින් වහන්සේ අපේ මේ බුද්ධඝෝසාචාන් වහන්සේ පෙන්ලා දෙනවා අපි විචිත්‍රත්වයට විවිධත්වයට කොච්චර කැමතිද කියලා. සුපර් මාකට් එකට ගියාට පස්සේ සබන් කැල්ලක් ගන්න ගියාම සබන් જાති කීයක් තියෙනවා? අතසෝතන જાත එකයි මොනේ ගාන එකයි ඇඟේ ගාන එකයි ඊට පස්සේ දැන් කොයි එකද ගන්නෙ අපි ගෙදර ඉන්නවා නම් 10 දෙනෙක් 10 දිනාට එක සබන් කෑල්ලක් කරනවට හරියන්නේ නැහැ. එයා කියනවා මම පාවිච්චි කරන මේ જાතිය. මල්ලි කියනවා මමට ඒක බෑ මට අක්කයි ඒක බෑ මම මට වෙනම එකක් ඕන. ඔය ඔක්කොම තියෙන 99.99999 එකමයි. අර ලේබල් එකේ සුවඳේ පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ අපිට සබන් බෑ. අර නම කියලා ඉල්ලනවනේ. ওই පාර දිගට තියෙන ඇඩ්වර්ටයිස්මන් වල මොනවද කියලා තියෙන කියලා බලන්න. මේ බඩුව බෑ අපි එක ගන්න. ඒ මොකද මේ අපිට සුභ සිද්ධිය පිණිසද? දැන් උන්දලාගේ අම්මා අපච්චිගේ සුභ සිද්ධිය පිණිස. ඉතින් මේක දවසකට 20 සැරයක් පෙන්නුවාම ඌ කඩේට ගියාට පස්සේ ඉබේම ගැනෙන්නේ අරක. මොකටද මේක කියලා දන්නේ මෙන්න පුතක්. මේ අක්කගේ දේ මට බෑ අයියාගේ දේ මට මගේ දේ. ඒක නිසා දුම් මොස්තරයක් ගත්තත් කෑමක් බීමක් ගත්තත් අධ්‍යාපනයක් ගත්තත් අපි ළඟ තියෙන විශාල පරාසයක්. අපි හිතන විශාල පරාසය අපිට ලැබිච්ච ලාභයක් කියලා. නමුත් පරාසයේ උත්තරම දේ තෝරන්න බැරි මිනිහට කරන්න තියෙන බරපතල දඬුවම තමයි පරාසයක් දෙන එක. කෑදරයට කණ්ඩ දෙන එක. කාලා නැහිනෝ. අපි ළඟ තියෙන දේ තමයි අපිට එකම කෙනෙකුටවත් මේ ලෝකේ ජීවත් වෙන තමන්ගේ අර්ථ සිද්ධිය සලකන Tabanට හිතසුව සලසන දේ තෝරන්න දන්නේ. අපි තෝරන්න දන්නවා එක එක කම්පැනි වලට ඕනේ දේවල්. ඒගොල්ලෝ දීලා තියෙන ලනු. මේකට කියනවා නානත්ත් කාය නානත්ත් සංඥා. ඉතින් අපිට මේ වගේ වැඩමුළුවකට ආවට පස්සේ මොකද වෙන්නේ සීලයකට සමාදන් වුණාට පස්සේ අපි සීලය අතින් නානත්ත් වෙන්නේ නැහැ. ඒකත්ත වෙන්න උත්සාහ කරනවා. සීලය පරාමාසයක් විදිහට ගන්නවද නැත්නම් සීලය විපලිසරකම නැති කරන්න ගන්නවද කියන එකත් නේ අපිට විවිධ පැති වලින් ආවට අපි උත්සාහ කරනවා මේ සීලය අපි පාවිච්චි කරන්නේ සීලයටම සමානයි පාවිච්චි කරන්නේ එක දෙයකට ඒ විසාකාව ඒ පූර්වාරාමේ හදලා සිල් සිල් රකින්න එන අයට ඔක්කොටම කණ්ඩ බොන්න දීලා සිල් රැකෙව්වා ඒකල උපාත කම්මලා හම්බෙලා එක එකනගේ මත විමසුවා මොකටද සිල් රකින්නේ කියලා එතකොට 16ට 15ට අඩු පොඩි පැටික්කියෝ ඉන්නවනේ. එවුන් කිව්වලු මට 16 දීම හොඳ පුරුෂයෙක් ලැබේවා කියලා තමයි මම සිල්ලකනේ. අඩු වයසෙම බඳින්න ලැබේවා කියලා. මොකද වයසට ගිහිල්ලා බැන්දට පස්සේ හමස් වෙනවනේ. දැන් ওই අධ්‍යාපන ක්‍රම නිසා දැන් බඳින්නේ 50 40 30 වගේ වුණාට පස්සේ ඒ එතකොට ටිකක් රබානේ හැම ඇකිලිලා තියෙන. ඉතින් අඩු වයසෙන් බඳින්න ලැබේ. දෙවෙනි වයසින් එහුවට පස්සේ කිව්වලු මැද වයසේ මගේ ස්වාමි පුරුෂයා වෙන කෙනෙක් වෙන අඹුවන් කරා නොයන්ඩ මම සිල් රැකගන්නවා. ඒ බැඳපු කට්ටිය. දැන් තුන්වෙනි කට්ටිය ඉන්නවනේ 60 පිටලා හොට විමහැරිලා ඉන්න කට්ටිය ඒගොල්ලෝ මට මැරිලා ගිහිල්ලා දිවි ලෝකෙ උපදින්නයි මම මේ සිල් රකින්නේ කියලා. ඉතින් විසාකාව මේ පූර්වරාමේ හදපු උත්තමාව සෝවන් වෙච්ච කෙනෙක් බැඳපු කෙනෙක් කල්පනා කරලා මේ බුදුහාමුදුර දෙන සීලය එක එකන රකින්නේ මොකටද කියලා. සිල් ලකින කෙනෙක් පොඩි දෙයක් නෙවෙයි. මොකටද මේ රකින්නේ? මට අඩු වයසින් විවාහයක් ලැබේවා. මට මගේ ස්වාම පුරුෂයා පෙරාඹු පෙරාන්නේ තඹුවන් නොපතාවා මට දිවි රෝගයන්ට ලැබේවා. ගිහිල්ලා බුදුරජාණන්සේට වාර්තා කරනවා. වාර්තා කරුවත බුදුරජාණන් සඳහන් කරනවා කොයි එක දුන්නත් කබරෝගය දුන්නත් තලගය දුන්නත් කණ්ඩ ඕන වෙනකොට හදාගන්න හැටි දේවල් වැඩිවීමෙන් හරියන්නේ නැහැ. ඒ නිසා මේ පෘ탁 පෘ탁 භාවේදී අපි මේ නවීන පරිේශන කරන්නේ නව තාක්ෂණය වහන්නේ විවිධාකාර පරාසයක් හොයන. මේ පරාසය හොයලා තෝරන්න දෙන්නේ අමනේකට. ඌට කාවිලයට උන් ගෙදර ගියා වගේ කොයි කොනෙන් පටන් අරගෙන තේන්නේ කාගෙන කාගෙන යනවා. අන්තිම කෙල බැලිලා උන කාලපරි කරන කෑපත රෝග හැදෙනවා. එහෙම නැත්නම් මේ සුකෝපභෝගීත්වය නිසා ආර්ථික උද්දමන වලටපත් වෙනවා. එහෙම නැත්නම් කල්බදු ක්‍රමේ නිසා මැරිලත් ණය ගවන්න වෙනවා. ඒ නිසා මේ දේවල් වැඩි කිරීම හරහා වැඩි කිරීම තමයි පෘථජනයන් දෙන්න බරපතලම දඬුවම. උට දුන්නොත් මේ පරාසයක් තියෙනවා කෝකද ගන්න කියලා ඌ බලබලා ඉඳී හිට උදේ වෙනකන් හොඳ එක තෝරන්න දන්නේ ඉතින් අපේ දරුවන් අපි ඕක තමයි දෙන්නේ දෑරැද්දට. අපි දෙන්න හදනවා විශාල සල්ලි ප්‍රදේශයක්, විශාල ඉඩම් ප්‍රදේශයක්. දීලා දිනුනට පස්සේ අනේ අර දරුවට වෙන්නේ නන්නත්තර වුණාට පස්සේ මැරෙන කම්ම ගැටේ ලියා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නානත්ත කාය නානත්ත සංඥා කියන දේ අපි එක්කිනෙකුටවත් නැති දෙයක් නෙවෙයි. නිසා අපි තේරුම් අරගන්න ඕනේ මානවයා මූලිකවම වැටෙන්නේ මේ නානත්ත කය නානත්තක සංඥාකේ තමයි හොඳ පටල තැන. ඒක හරියට කියනවනම් රුවන්වැලි සෑයේ මේ සලපතල මළුව නෙමෙයි යට තියෙන වැලි මළුව වගේ අක්කර ගාණක් විශාලයි. ඒක උඩ තමයි අලිබැම්ම ඒකට තමයි සලපතල වනුව ඒකට තමයි පේසාවල් ඊට පස්සේ තමයි දාගැබ ඊට පස්සේ තමයි దేవතා කොටුව ඊට පස්සේ තමයි කොත් කැරලි ටිකෙන් ගිහලා අන්තිම කොනේ තමයි නිවන තියෙන මොකද විශාල ප්‍රදේශයක් තියෙන්නේ වැලිමලුව. ඒ නිසා මානවයේ ක්‍රියාකාරකම් දිහා බලනකොට ඉතිහාස පොත් ඕන තරම් ලියන්න පුළුවන්. භූගෝල පොත් ඕන තරම් ලියන්න පුළුවන්. රසායන විද්‍යාව පොත් ඕන තරම් ලියන්න පුළුවන්. භෞතික විද්‍යාව કોઈ පොත ලිවත් ඉවර වෙන්නේ නැහැ. මගේ කිසිම තැනක සමස්ත අදහස ගන්න බෑ විවිධත්වයට යනවා. විවිධත්වයට ගියාට අපි නන්නත්තර වෙනවයි කියලා කියනවා. ඉතින් අද මානවය නන්නත්තරයි. මානවය නන්නත්තරයි. යා හිතනවා මම තෝරාගත්ත එක තමයි හරියක. අනිත් ඔක්කොටම වැරදිලයි කියලා. නමුත් ඔක්කොම දිහා උඩ ඉඳලා බලන සර්වඥාන් ආංශයට පේන්නේ මොකද්ද? මේ මිනිසුන් මේකේ මේ උරුට්ටුව මේකේ රණ්ඩුව නිසා විඥානේ ඊගාව තලයට නංවන්න ඊට වඩා උසස් තලයට යන්න වෙලා ගන්න මේගොල්ල මේගොල්ල අතර රණ්ඩුවේම සම්පූර්ණ පැටලිලා හරියට මුර්ග සම්වැස්තර තෙමිච්ච සත්තු වගේ. දකින දකින එක හර්පෙක් වගේ පේනවා, අහු වෙන අහු වෙනදී ආයුධයක් වගේ පේනවා. ගහ බැන ගන්නවා. එකම පවුලේ. ඒක එක බඩවල දෙකට කඩාන ආපු කට්ටිය. මේ එකට තිබුණු රට හෙට උදේ වෙනකොට දෙකට බෙදලා මේ රට මේ රට ගහනවා යුද්ධ කර ගන්නවා ලේවිලයි මේ කවුරු මේ මනස විකෘති කරනවද කියලා බැලුවත් ඇත්තටම අහිංසක මනුස්සයා කියන සත අහිංසකයි හරි හොඳයි නමුත් මේ නානත්ත් කාය නානත්ත් සංඥා වුණාට පස්සේ මේ ඇතුළේ තියෙන ගැටුම මොනම තාලකින්වත් ඔය දැන් ඉන්න විද්‍යාඥයන්ටවත් මත කරන කෙනෙකුට සමස්ත අදහස දෙන්න බෑ. ඒගොල්ලෝ big game theory එක හොයනවා. ඊට පස්සේ reality theory එකක් හොයනවා. මේ ඔක්කොම විස්තර කරන්න පුළුවන් තනි අදහසක් දෙන්න පුළුවන් කියලා. කද්දාකත් හම්බෙන්නේ. ඔය quantum physics කිහිල්ල අද හිර වෙලා තියෙනවා. ඒ fabrication ක්වොන්ටම් මේ මේ ඒ big game theory එක දාලා මේ ඔක්කොම ඇති උනේ මොකකින්ද කියලා කියන්නේ. කවදාකවත් කරන්න බෑ. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. ඒගොල්ලෝ සම්මා මිච්ඡා දිට්ඨිය කියන්නේ බුදු දාන කියන එකම හේතුවයි තෘෂ්ණාව. එක හේතුවයි තියෙන තෘෂ්ණාව කියලා. ඉතින් මේ සා විශාල මේ කියන්නේ විශ්වගත ප්‍රශ්නයකට අඩු ගානේ තනි උත්තරයක් දෙන්නවත් මේක මේ මුළු පද්ධතිය දිහා කුරුළු හැම් බලන්න වගේ උඩිදලා බලන්න අපේ බටහිර විද්‍යාඥයන් තේරුම් ගන්න කොච්චර කල්යයි. මොකද ඒගොල්ලෝ කුළුවන් තරම් තෘෂ්ණාවට පොහොර දාන. තෘෂ්ණා ප්‍රශ්නයක් විදිහට සලකන්නේ ඒගොල්ලෝ උත්තරයක් විදිහට සලකන්නේ. ඒක නිසා බටහිර ලෝකෙ තිබිච්චාවයි. බුදුහාමරෝ වැඩහිඳ ප්ලාවයි. මගේ හිත කොච්චර දවසේ තෘෂ්ණාවට ගත කරනවද කොච්චරක් සතියට ගත කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි සතිය හඳුලා දුන්නාට පස්සේ තෘෂ්ණා නොකර මේ මම දැන් මෙතන කියන වර්තමාන මොහොත අපිට උරුමයි. ඒක අපි මේ කවුරුත් හම්බෙච්ච දීපු දෑවැද්දක් නෙවෙයි. ඒක දුන්නට පස්සේ අපේ හිත දුවන හැටි අපේ හිත මේ පැදුරටත් නොකිය අතීත තෘෂ්ණාවල් අනාගත තෘෂ්ණාවල් අරයගේ දෙයක් මෙයගේ දෙයක් අල්ලන දිහා බලනකොට අපි මේ නානත්ත කාය නානත්ත සංඥා කියන තැන මේ හිත පදිංචි කරගන්න හිතට ලැබුම් පොලක් හොයලා දෙන්න ආවාසයක් කරගන්න හිතලා නෙවෙයි කරන්නේ. එවනම් මෙහෙ එන්න ඕනේ. gedare ඉගෙන කරන්න තියුණානේ. මෙහි ආවා, සිල් ගත්තා, පටියංකයට ආවා, කුෂන් එක උඩ වාඩි වුණා. අපි උත්සාහ කරනවා අරමුණක හිත තියන්න. ඒකත් සංඥාවට. නැත්තම් අපි කියනවා ඒකෝදි භාවයට. නැත්තම් ඒකාග්‍ර භාවයට. කාටද අත උසල කියන්න පුළුවන් ඔන්න මම නම් ගත්තා. එකෙකුට බෑ එකෙකුට බෑ. ඒ මොකද මේ නානත්ත් කය නානත්ත් සංඥා මුළු දවස පුරාම ජීවිතේ පුරාම ශිල්පයක් පුරාම කරලා තියෙන අපි නානත්ත් කය නානත්ත් සංඥා කියලා. ඉතින් කාට හරි පුළුවන් වුණොත් වැඩමුළුවේ අවසානයේදී හරි මගේ හිතත් ඔය වගේ පණිනවා මේනේ පණිනේ ගැන සතුටු වෙන්න මේ කාරණා බාරගන්න අඩු ගන්න වැඩමුළුවට ආවට පස්සේ මට තේරෙනවා මේ ඒකාත්ම භාවයේ තියේදී ඒකෝදි භාවයේ තියේදී මේ වර්තමාන මොහොතේදී මගේ හිත පයින් ඕක තමයි බුදුදහම කියන්නේ. ඕක තමයි බුදුහමන කියන්නේ. ඕකට විරුද්ධ වෙලා අනේ නොදකින් මගේ හිත කියලා දුක් නොදකින් කියලා හරියන්නේ නැහනේ. කවදා හරි පුළුවන් වුණොත් භාවනා කරලා මගේ හිතත් නන්නත්තරයි. මගේ හිතත් නානත් සංඥා. නානත් ගාය කියන එකම වැඩමුළුවේ ප්‍රධානම ප්‍රතිඵලයි. නමුත් මම දන්නවා කිසිම කෙනෙක් ඒක දැනගත්තට සතුටු වෙන්නේ නැහැ. කවදද එක සැරේ ඩක් ගාලා මේක එකතු කරගන්න ක්‍රමයක් තියෙනකන් ඉන්නවා මෛත්‍රී බුදු ආමතුරු આવොත් නම් වැඩේ ෂේප් කියලා හිතාගෙන කට්ටිය දැන් මේ ආත්මේ නම් බෑ. දැන් මේක නන්නත්තර වෙලා ඉවරයි. ඊගාව ආත්මේ තියවත්. එතන ඊගා බුදු ආමතුරුෙන්කන්වත් කියන මෙන්න මේක තමයි ප්‍රමාදී කියන්නේ. දැන් බෑ. ඒකට හරියට කට්ටිය ගායනා තියෙනවා. හරියට જાතිය නන්නත්තාරය කරලා කියනවා දැන් නම් බෑ දැන් මේ බුද්ධ ශාසනය පිළිහිලා මේක ඊගාව බුද්ධ ශාසනයට බලමු කියලා. ඉතින් කට්ටිය ඒ හෝය කියලා යනවා මොකද ඊගාවෙක ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා බැස්ස වගේ ඩොක් කාලා මේ ඔන්න ඒකත්ත කායට වැටේ කියලා. වැටෙන්නේ කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි පුළුවන් නම් මගේ ඊට නන්නත්තාරයි ඒකට මම උත්සාහ කරලා තිනවා ඒකත්වයට උත්තර දීලා නැත්නම් ඒකාග්‍රතාවයට උත්තර දීලා ඉඳපන් කියනවා කිව්වට පස්සේ පයින් පයින් ගාණ යන්නේ මේ බුදු බණනේ සාතික වෙන්නේ. සාරිපුත්‍ර සාන්තිගේ දසුතර සූත්‍රයේ සාතික වෙන්න බැනපා. බොය ඔප්පු කරන්න හදන්නේ මේ නානත්ත් කය නානත්ත් සංඥා. එතකොට උඹ කවුද කියලා මන් දන්නවා. උඹ ඔය පණින්නේ මගේ හිත සෝබිනිසද? මගේ අර්ථ කුසලයේ පිණිසද? නෑ මගේ අර්ථ කුසලේ නම් සතිය පිට පීඩාන. මම දැන් මෙතන. එතන නෑ. මෙන්න මේ නැති බව දැනගන්න එකට සතුටු වෙන කෙනෙක් ඉන්නවනම් එයාට නිවනේ ශයාව තියෙනවා. යා මේ පස්චිම භවිකේ එයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. නැත්නම් මේ අවුරුදු 2600ක් මේ නානත්ත කාය නානත්ත සංඥා කියලා ගినాපු බුදුබණ හිත චිත්ත පීඩාව වෙනසද බුදුහාමුදුරුව අපිට සාරිපුත්‍ර සාංශය උගන්වන්නේ. නෑ. මේක අස්පනා අපිට දකින්න සතියේ ඉන්නකොට දැනගන්න සතියේ ඉන්නවා. සතියේ නැතිකොට දැනගන්න ඔන්න ඕකටයි මේ නානත්ත කාය කියලා කියන්නේ. මේකටයි කියන්නේ නානත් සංඥා. ඉතින් මේක අස්පනා පිට මේ නානත් කාය නානත් සංඥා දන්නේ නැතුව අපි ඊගාවට තියෙන එකට කද්දාවත් යන්න හම්බෙන්නේ. අපි ඉන්න පදනම වැටහෙන වෙලාව. මේ කවුරුත් කියප එක නෙවෙයි මේ පොතේ තියෙන එක නෙවෙයි මේ. හිතපු එක නෙවෙයි භාවනා කරනකොට හිත නන්නත්තර වෙනවා. ওই නානත් කාය නානත් සංඥාක තමයි සිංහලට අවිලා තියෙන නන්නත්තරයි කියලා. ඒක වෙනකොට ඒක සතුට වෙන්න පුළුවන් මේ මගේ හිත වර්තමානයේ නනතර නන්නතේ මම දන්නවා. නොදැනින්නට වැඩිය හොඳයිනේ. ගෙවල් දොරයිනකොට නනත්ත කඥා නනත්ත සංඥා මොකොත් නැහැ. පරිප්ප ගණන් කීයද පිපිඤ්ඤා කීයද ඉච්චින ගෙදර තියෙන ප්‍රශ්නේ. වට්ටක කොහොමද වඤ්ඤොක කොහොමද පිපිඤ්ඤා කොහොමද කියන මෙතක නනත්ත සංඥා නනත්ත කඥා කියන හම්බෙන්නේ නැහැ. දැන් ආවට පස්සේ අර පපිඤ්ඤා පිරිඤ්ඤා කැකිලි පිපිඤ්ඤා වෙනකොට ඔන්න වෙන වචන දෙයක් හම්බ වෙනවා නනත්ත කාය නනත්ත සංඥා. ඒක වැටහෙන වෙලාවක් එනවනේ මේ ගැන හිත පිට යනවා. පිට ගිය වෙලාවේ මගේ හිත ගිහිල්ලා පිට ගිහිල්ලා තියෙන කියලා දැනගෙන සතුටු වෙන්නේ නැත්තම් පිට යෑම නතර කරන්න බෑ. ඒකට ගහලා හදන්න බෑ මේක. ඒක බාහිර ගන්න ඕනේ. මේ පොඩි ළමෙන්ට උගන්වනකොට ඒක ප්‍රධානම දෙයක් තමයි. පොඩි ළමෙන්ට ගහලා බැලලා මොනවක්වත් කරන්න බෑ. එන්නේ එන්නේ එන්නේ දරුණු වෙනවා. අපි ළමයි එක්කම ඉන්න ඕනේ. ඉඳලා අපි තේරුම් අරගන්න ඕනේ මේගොල්ලන්ට නතු වීම හරහා තමයි මේගොල්ල අපට නතු වෙන්නේ කියලා. ඒ නිසා අපි මේ දුවන හිතට පෝර දාන්න යන්න එපා. පයින්තර උන්ට ඉනමම් බඳින්න යන්න එපා. පැනලා ගිය වෙලාවේ මෙච්චර ලස්සන තැනක් හොයලා දීලා හිත පැනලා ගිය වෙලාවේ තේරුම් අරගන්න ඕන්න මේ හිත පිට යනවා කියන්නේ මේකයි. මගේ මන අපේ නෙවෙයි. මගේ මන අපේ මේ මෙතන ඉන්නේ. මෙන්න මේක මනුස්ස හිතේ පදිංචි වෙන තැන, පట్టල වෙන තැන. මේක හිත කැමැති තිප්පලක්. අන්නේ තිප්පලේ ඉන්නකොට හිත මෙහෙමයි. මේක කවදා හරි Tamanට කමටාන් වார்த்தාවක ලියන්න පුළුවන් උනොත් මගේ හිත නන්නත්තර වෙන්නේ හිතවිලි වලට. මගේ හිත නන්නත්තර වෙන්නේ සද්ද වලට. මගේ හිත නන්නත්තර වෙන්නේ වේදනාව වලට කියලා හරියට දන්නවනම් ඔන්න මම කවුද කියලා අහුවෙනවා. අරමුණේ ඉන්නකොට නම් දන්නවා මේක ආනාපානය හරි පිම්බීම හැකිලිම හරි වම දකුණ හරි දන්නවා. ඒක තමයි නානත්ත නොවෙන වෙලාව. ඒකට සාපේක්ෂව වැඩියෙන්ම හිත නන්නත්තර වෙන්නේ මොකේද කියලා අපි දන්නවනේ. ඒක තමයි පළවෙනිම අපේ රෝග නිర్ణය. මම කියන්නේ කවුද? ඒක දැනගන්න එක අකුසලයක්වත් අවාසියක්වත් ප්‍රශ්නයක්වත් නෙවෙයි ඇත්තටම උත්තරේ. ඒ නිසා භාවනා කරනකොට තමන්ගේ අඩුපාඩු කන් ටික දැකලා අඩුපාඩු අඩුපාඩු වශයෙන් අරමුණේ හිත තියෙන එක අරමුණේ හිත තියෙන එක වශයෙන් දෙක වෙන් කරලා ගත්තා නම් අපිට තේරෙයි අපි ජීවත් වෙන්නේ මගේ හිතේ නෙවෙයි ඔක්කොගෙම හිත එකයි කියලා. අපි කොච්චර වෙන් කරන්න හැදුවත් මේ මගේ හිත කියලා එහෙම දෙයක් නැහැ. අපි ඔක්කොටම තියෙන එක හිත. ඒක කඩප්පුලි, ඒක නන්නත්තරයි, ඒක නොකෑමනා එකක්. ඒක දුවනවා. ඕකට පශ්චාත්තාප වුණා කියලා මොකක්ද හම් වෙන ලාභේ. පශ්චාත්තාප වෙනවා වෙනුවට අස්පනාව පිටම දකින්නවා. මෙච්චර මේ වගේ සතිය වගේ වටිනා ධර්මයක් තියෙද්දි මේක පණින හැටි බලලා වැඩි වේලාවක් ඉන්නේ ඒකේ නම් ඒක බාර අරගෙන මේක කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා දැනගත්තා නම් අන්න භාවනාවේ ප්‍රතිඵලයි. මගේ හිත වැඩිම නන්නත්තර වෙන්නේ ආවල් එකට කියලා. ඉතින් මේ සදාචාරවාදියා ඒකට කැමති නැහැ. යගෙන ඉඳගත්ත ගමන් මුත්ත තිබ්බ වගේ කෙලින්ම සෝවන් වෙයි. කෙලින්ම පළවෙනි ධ්‍යානෙ ලබයි. කෙලින්ම ආවල් දණ්ඩයයි කියලා යන්නේ නැහැ. යනවා කියලා හිතනවනම් ප්‍රශ්නෙන් පැන යාමක්. ඒක නිසා භාවනා කරනකොට තමන්ගේ හිත පිට යන තැන උදුවට පරීක්ෂා කරන හිත පිට යන බව බාරගන්න වැඩියෙන්ම පිට නන්නත්තර යන එක. මෙන්න මේකයි කියලා. යන යන වතාවේ බලලා නම් කරගන්න පුළුවන් නම් අපි මේ පළවෙනි වතාවට මමයා කවුද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක එකම හිත අපට තිබුණාට එක එකනා වෙන්වෙන් වශයෙන් පරිශන කරලා දැනගන්න ඕනේ. ඒක නිසා සත්තා වාසවලන පළවෙනි මේක පෙන්වන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා. ඉතින් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදුනේ මේ මනුස්සයන් මේක කියලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් මිනිස්සෙක් නේ. මුගදිනේ කියන බුදුහාමුදුරුවෝ දේවත්වයට, බ්‍රහ්මත්වයට, ගාන්ධාර තත්ත්වයට නගන නෑ. බුදුරජාණන් මම කවදාකවත් නෑ මිනිස්සේ. මම ඔය ඔක්කොගෙම හිත දානවා. ඒ බුදුන්සේ සඳහන් කරන සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මවේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනවිචාරිතං මනසා තමං සබ්බං ජානා මානේ මේ දෙවියන් සහිත මරුන් සහිත මරුන් බබුන් සහිත සමන ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි කෙනෙක් දෙක ඇහු දුක්වාණං ඇහුවාණං වින්දාණං හිතුවාණං ඒ සියල්ල මම දන්නවා ඒ කියන්නේ බුදුහාමුදුර අපේ හිත දන්නවා. බුදුරන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා හිත දන්නවා. ඕක වසංගන්න දෙයක් නැහැ. අපි හිතනවා මගේ හිත කඩප්පුලි, මගේ හිත නන්නත්තරයි කියලා අපි ඒක පශ්චාත්තාපයට හේතුවක් ගන්නවා. සාරිපුත්තු කියන පශ්චාත්තාපයක් නෙවෙයි. මේක ධර්ම අවබෝධයක්. මේක හෙලිකරන්න. හෙලිකරන කියන්නේ පාරයන් මිනිසුන්ට පත්තර තියාගෙන කියව කියව ඉන්න එපා. කමඨාන් සුද්ධ වෙලාදී හෙලිකරන්න. හෙලිකරපු දාස තමයි තේරෙයි. මෙතන පටන් ගත්තේ නැත්නම් ඊගාව තියෙන මානසික මට්ටම් වලට එහෙම නැත්නම් අපි කියන විඥාන මට්ටම් වලට යන්න බෑ. ඒ නිසා අපි මේ දන්න හුරු පුරුදු තැනින් තිතක් තියලා වැඩේ පටන් ගමු. පටන් ගත්තට පස්සේ අල්ලට යන්න දෙයක් නැහැ නේද? මේ තමයි අඩියම උඩට තමයි යන්නේ. මේක වසන් ගැව්වොත් අපි නන්නත්තර වෙනවා. ඒක නිසා අපි ඔක්කොම එක එක තැන් වලින් ආපු කට්ටිය නන්නත්තරයි. අපි එක එක විවිධ ආසාවල් තියෙනවා නන්නත්තර ප්‍රශ්නයක් නැහැ. අපි අඩු ගානේ අට සිල් වල පිළිట్లా අපි එක අරමුණක් අරගන්න මොකද වර්තමාන මොහොත. ඒකෙදී අපි ඒකට සාපේක්ෂව හිත පිට යන හැටි බලලා මේක මගේ දුර්ලකමක් විදියට බලන්නේ නැහැ. මනුසිතේ දුර්ලකමක් විදියට බලලා අපි මේක හෙලි කරපු දවසේ නැත්නම් හෙලි කිරීම ප්‍රමෝදයක් කරගත්ත දවසේ ඉදිරියටම තමයි යන්නේ. ආය බිමට වැටෙන දෙයක් නැහැ. ඒ නිසා සියලු දිනාට එවැනි ධෛර්යයක් ඇතිවීම පිණිස මේ කල යුත්තේ මොකක්ද කියලා දැනගැනීම පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ 185 වෙනි වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා